අභිධර්මයේ අනුකුමක්ද? ධම්ම යනුවෙන් අදහස් කරන්නේ නව ලෝකෝත්තර ධර්මයක් ඒ වගේම ත්‍රිපිටක ධර්මයක් ධම්ම යනු දරාණුයි උසුලාණුයි දරානුවේ උසුලානුවේ ධම්මය ධම්ම නම් වේ. කාවද දරන්නේ කාවද උසුලන්නේ? ඊට අනුව පිළිපදින තනස්සා. කොහොමද උසුලන්නේ? සතර පාහි එළිය නොදී උසුලන නිසා ධම්ම කියලා කියනවා. ඊට අනුව පිළිපදින තනස්සා සතර අපාහි වැටෙන්නට නොදී දරන නිසා උසුලන නිසා ධම්ම කියලා කියනවා. ධම්ම යනුවෙන් හරියට අදහස් කරන්නේ එතකොට නව ලෝකෝත්තර ධර්මයයි. මේ නව ලෝකෝත්තර ධර්මය ආબોධ කර ගැනීමට ත්‍රිපිටක ධර්මයේ උපකාර වන නිසා පර්‍යාප්ත ධර්මයක් ඊට තුලස් වෙනවා. අපි කියන්නේ කුමකටද? විශිෂ්ට උතුම් යන තේරුමෙන් අභි කියලා පාවිච්චි කරනවා. නිවනට යාමට උපකාර වන ධර්මයක් නිසා උතුම් යන තේරුමෙන් අභියන ප්‍රසර්ගේ පාවිච්චි කරනවා. තව තේරුමක් තියෙනවා. විශේෂ. මොකද විශේෂ කියලා කියන්නේ? බෙදලා බෙදලා අරගෙන හැමදේම විස්තර කර තිබෙන නිසා විශේෂ ධර්මයක් කියලා කියනවා. අභිධර්මයේ හැමදේම බෙදලා බෙදලා අරගෙන දේශනා කරන්නේ. ඒ නිසා බුද්ධ ආගමක විභජ්‍ය වාදය කියලා කියනවා. මේ තේරුම් දෙකෙන් අභිධර්ම කියලා කියනවා. විශිෂ්ට ධර්මය විශේෂ ධර්මය මේ අභිධර්මයේ දක්වන කරුණු කුමක්ද? පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු හතරක් විස්තර වෙනවා. පරමාර්ථ වශයෙන් පාලියෙන් කියන පරමත්ත කියලා. සංස්කෘතෙන් පරමාර්ථ. මොකද පරමත්ත කියලා කියන්නේ? පරම කියන්නේ අන්තිම තනි තනි බෙදලා බෙදලා අරගෙන තනි තනි දේවලට අන්තිම දේවලට පරම කියනවා. අත්ත කියන්නේ මෙතන දේවල් කියන තේරුමයි. තේරුමයි කියන තේරුමෙන් නෙවෙයි අත්ත වචනේ පාවිච්චි කරන්නේ දේවල්. සිංහලෙන් අපි නොඑක් විට පාවිච්චි කරන වචනයක් දේවල් කියලා කියනවා. එතකොට පරමත්ත කියන්නේ කුමක්ද? බෙදලා බෙදලා අරගෙන තවත් නොබිදිය හැකි තනි තනි දේවලට කියනවා පරමත්ත කියලා. පරමාර්ථ වශයෙන් අභිධර්මයේ කරුණු හතරක් විස්තර වෙනවා. මොනවද ඒ හතර? චිත්ත, චේතසික, රූප, නිබ්බාන. පළමුවෙන් දක්වන්නේ චිත්තයයි. දෙවනුව චේතසික තුන්වන රූපය හතරවෙන නිර්වාණය. කොටින් කියනවනම් අභිධර්මයේ ප්‍රකාශ වන්නේ ඇතුළත දේවල් පිටත දේවල් බලාපොරොත්තු වන දෙයයි. ඇතුළත පිටත දේවල් වලට චිත්ත චේතසික රූප ගැනෙනවා. බලාපොරොත්තු වන දෙයට නිබ්බාන ගැනෙනවා. චිත්ත කියන්නේ කුමක්ද? චිත්ත තෝරන්නේ අරමුණ ඇතුළත ගැනීම දනිනුයි චිත්ත නමි. අරමුණ අරමුණ ආරම්මන පාලියෙන් තවත් තියෙන වචනයක ආලම්බන කියලා. ඇවිත් ඇලෙන තැනට ආරම්මන කියනවා. හෙල්බෙන තැනට ආලම්බන කියනවා. සිංහලට බෙදනවා අරමුණ කියලා. අරමුණ ඇතුළට ගැනීම. ධනීනොයි චිත්ත නමි. අරමුණ අඳුන ගැනීම නෙවෙයි. අරමුණ අඳුනගන්නේ සංඥාවෙන්. අරමුණ ඇතුළට ගැනීම ධනීනොයි චිත්ත නමි. හරියට මේ තේරුම් ගන්නට මේ චිත්තය බොහොම බලවත්. හොඳට බලන්න පින්වත්නි නොපේන දේවල් වැඩි බලවත් පේන දේට වඩා. දැන් මේ පිටස්තර රූපය අපට පේනවා. නමුත් ඊට වඩා බලවත් ඇසට නොපේන මේ චිත්තය විදුලි බලය තියෙනවා. විදුලි බලය පේන්නේ නැහැ අපිට. ලොකු බලයක් විදුලියේ පවතිනවා. ඒ වගේ ඇසට නොපෙනෙන දේ බොහෝ සෙයින් වැඩි බලය පවත්වන. පිටයක් සිතේම. මේ සත්වයා නාම රූප දෙකින් හැදලා තියන්නේ. සිතයි රූප, කයයි. රූපීට වඩා බලවත්ව පවතින්නේ මේ සිතයි. මේ සිතේ පින්වත්නි එක අතකින් බැලුවාම එක අතකින් නිරේ පවතින්නේ ස්වර්ගයේ පවතින්නේ මොකද නිරේ කියන්නේ මොකද ස්වර්ගය කියන්නේ සැප දුක් තියෙන තැන නිරයයි සැප නැති තැන නිරයයි සැප තියෙන තැන ස්වර්ගයයි එක්තරා තරුණෙක් පඬිතෙක් ගාවට આવුත් කියනවා මට මට මගේ ඇස් හමු වෙයි. ස්වර්ගය කියන්නේ කුමක්ද? නිරේ කියන්නේ කුමක්ද කියලා පෙන්වා දීති. නැත්නම් මරණයයි කියුවා. මේ පඬිතුයා බයේ පැනලා දිව්වා. තරුණයා කඩුවක් සුවාගෙන පස්සෙන් එළවාගෙන ගියා. පඬිතේ නැවතුණා. ඔය තියන්නේ නිරේ. මේ පඬිතුයා දුවන්නේ බයේ. බය තියෙන තැන දුක. දුක තියෙන තැන නිරය. තරුණයට තේරුණා. අඩුව පැත්තක දැම්ම. ඔය තියෙන ස්වර්ගයේ දැන් බයක් නැහැ. දුකක් නැහැ. බය නැති තැන දුක නැති තැන සැප. ඔන්න ස්වර්ගය. තරුණයට තේරුණා. මේන් පේනවා පින්වත්නි එකලතකින් බැලුවාම අපේ නිරයත් අපේ ස්වර්ගයක් තියෙන අපේ සිත තුළමයි. අපේ සිතින් නිවේ මවා ගන්නටත් පුළුවන් ස්වර්ගේ මවා ගන්නටත් පුළුවන්. සිතින් නිරේ ස්වර්ගය කර ගන්නටත් පුළුවන්. ස්වර්ගය නිරේ කර ගන්නටත් පුළුවන්. සිත ප්‍රීතිමත් වූ කල තමන් ප්‍රීතිමත් වෙනවා. තමන් ප්‍රීතිමත් නම් පෞල ප්‍රීතිමත්. පෞල ප්‍රීතිමත් නම් නගරයත් ප්‍රීතිමත්. නගරය පිරීතිමත් නම් රටත් ප්‍රීතිමත්. රටත් ප්‍රීතිමත් නම් ලෝකයක් ප්‍රීතිමත්. ලෝකේ හැදෙන්නේ පුද්ගලයන්ගෙන්. තමාගේ සිත ප්‍රීතිමත් වෙනකොට ලෝකයක් ප්‍රීතිමත් වෙනවා. සිත ප්‍රීතිමත් නෙවෙයි නම් ලෝකයක් ප්‍රීතිමත් වන්නේ නැහැ. එතකොට ලෝකේ ප්‍රීතිමත් කරන්නට කුමක්ද කළ යුත්තේ? සිත ප්‍රීතිමත් කළ යුතුයි. මේ හොඳ පින්වතුන් දන්නවා. සමහර රටවල් ආර්ථික වශයෙන් බොහොම දියුණුයි. ධනෙ උතුරා යනවා. නමුත් එවැනි රටවල රැසියන්ට ප්‍රීතිය තියනවාද හේම? එක්තරා ධනවත් රටක 10ක් උමතු රෝගයෙන් පෙළෙන්නේ. ධනවත් රටක උමතු රෝගෙන් 10ක් පෙළෙනවා. විවාහ තුනකට එකක් වික්කසාද. කො ප්‍රීතිය පින්වත්. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ සිතේ තමයි එකාතකින් බැලුවාම ප්‍රීතිය තියෙන්නේ. පරිසරයත් හේතු වෙනවා තමයි වටාපිටාවත් හේතු වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ප්‍රීතිය පවතින්නේ තමාගේ සිතෙහි. ඒ සිතේ ලොකු බලයක් තියෙනවා. මා නිදර්ශනයක් තියෙනවා. මේ පින්වතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ එක්තරා පළාතකට වැඩි වෙලාවේදී බොහෝ දෙනෙක් බලන්ත. ඔය අතරේ හිටිය රෝජමල්ල කියලා උත්තමී ආනන්ද හඳුරන්ගේ යාළුවෙක්. ඕ බොම් හොඳේ රෝජමල්ල බුදුරජාණන් වහන්සේ බලන්ට පැමිණේක. නෑ ස්වාමීනි මා ආවේ බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් නොවේ. අපාතර කතාවක් ඇති වුණා. බුදුහාමුදුර බලන්න නොගියොත් 500ක් දඩ ගහනොයි කියලා. ඒ දඩේට බය මාව මිස බුදුහාමුදුර බලන්න නෙවෙයි. ආනන්දහාමුදුර හිත ටිකක් සතුටු වෙලා බුදුහාමුදුර කියලා මේ කරුණ කිව්වා මම ටිකක් කියන්න. උන්වහන්සේ එතන ඉඳගෙන මෛත්‍රී අදහසක් පැතිරෙව රෝජ මල්ලට. මේ මෛත්‍රී අදහස පැතිරෙවි පින්වත්. දැන් මා කරන ශබ්දේ මේ පින්වතුන්ට ඇහෙනවා. ඔයිටත් වඩා බලවත් සිතේ හටගන්න අදහස් චිත්ත තරංග පවතිනවා උන්වහන්සේ මෛත්‍රී අදහස පැතිරෙව්වා මේ රෝජ මාර්ගයට මෛත්‍රී අදහස පතුරවල උන්වහන්සේ කුටියට වැඩියා රෝජ මාර්ගය ඇඟ මෛත්‍රියෙන් පිරීලා ගියා හරියට වසුපැතියේ කෙළදෙනගේ පස්ස දුවන්නේ අම්සේද ඒ වගේ කුටියෙන් කුටියට දිගුවයි කියන කොයිද බුදුහාඳුර කොයිද බුදුහාඳුර ගුවන්විපා පන්සලේ අර තියෙන බුදුහාමුදුරේ කුටියේ දොරට තට්ටු කළොත් උන්වහන්සේ ආරින්නවා ඇති. ගියා දොරට තට්ටු කළා උන්වහන්සේ දොර ඇරිය ඇතුළට ගියා වැන්ද බණ ඇසුවා සෝවන් ඵලයට පැමුණා. උන්වහන්සේ වෙතට ඇදලා ගත්තේ කොහොමද පින්වත්නි? මෛත්‍රී බලයෙන්, චිත්ත බලයෙන්, සිතේ බලයේ පේනවා පින්වත්නි. නිදර්ශන දෙන්න අපිට වෙලාවක් නැහැ. අපි එක නිදර්ශනයක් දුන්නේ තේරුම් ගැනීමට. ඔය සිත් පින්වත්නේ හොඳ සිත් නරක සිත් කියලා දෙකක් තියෙනවා. කුසල අකුසල කියලා කියනවා. හොඳයි. යමක් හොඳද යමක් නරකද කියලා තේරුම් ගන්නේ කොහොමද? මේක තේරුම් ගත යුතුයි පින්වත්නේ. හොඳ සිත් ඇති වුණාම පිස්සු වෙනවා නරක සිත් ඇති වුණාම කිලිටි වෙනවා. කොහොමද මනින්නේ මේක හොඳයි මේක නරකයි කියලා? ලේසි ක්‍රමයක් බුද්ධ ආගමේ උගන්වනවා. කුසල මුල් තියෙනවා අකුසල මුල් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ කියලා අකුසල මුල් තුනක් තියෙනවා. නරකට හේතු මුල් තුනක්. කුසල මුල් තුනකුත් තියෙනවා. අලෝභ, අදෝස, මෝහ. ලෝභයට විරුද්ධ වූ අලෝභය. ලෝභ නැතිකම එවත් මෛත්‍රිය. දෝෂය තරහව නැතිකම එවත් ලෝභ නැතිකම සමාධිය භජනය කරන්න අලෝභ ලෝභ නැති ලෝභ නැතිකම එවත් දානය. දෝෂේ තරහව දෝෂයට විරුද්ධ වූ අදෝෂය තරහ නැතිකම එවත් මෛත්‍රිය. මෝහ මෝහය මෝහයට විරුද්ධ වූයේ අමෝහය. අමෝහය කියන්නේ මෝහය නැතිවීම එහෙම නැත්නම් ප්‍රඥාව. එතකොට කුසල් මුල් තුනයි අකුසල් මුල් තුනයි. අකුසල් මුල් තුන තියෙනවා යමක ඒක නරකක්. කුසල මුල් තියෙනවනේ ඒක හොඳයි. අභිධර්මයේ පෑන කාරණය බොහොම ලේසි තේරුම් ගැනීමට මේක හොඳයි මේක නරකයි කියන. එතකොට අපිට තියෙනවා කුසල් සිත්. කුසල් සිත් වලට විරුද්ධ වූ අකුසල් සිත් තියෙනවා. ඔය හොඳ නරක දෙකටම විපාක තියෙනවා. ඵලයක් තියෙනවා. විපාක සිත්. තවසිත් වගේක් තියෙනවා. ක්‍රියාසිත් කියලා. දැන් රහතන් වහන්සේ නමක් හොඳක් කළත් හොඳ වශයෙන් නෙවෙයි සලකන්නේ ක්‍රියාවක් වශයෙන්. ඒකේ කර්ම විපාකය ඇතිවන්නේ නැහැ. ක්‍රියාසිත. සාමාන්‍ය අපිට ක්‍රියාසිත දෙකක් ඇති වෙනවා. පස් දොර ආරින්න පංචද්වාරාවර්ජණය, සිත දොර ආරින්න මනෝද්වාරාවර්ජණය. ওই දෙක සාමාන්‍ය අපිට ඇති වෙනවා. නමුත් ක්‍රියාසිත ඇතිවන්නේ සාතන් වහන්සේලාට. බුදුරජාන් වහන්සේට. උන්වහන්සේලා කරන ක්‍රියා කුසල නමුත් කුසල වශයෙන් සලකන්නේ නැහැ කර්ම විපාකෙත් ඒන් ලැබෙන්නේ නැති නිසා. දැන් එතකොට මේ සිත් හතරකට බෙදෙනවා. කුසල සිත්, අකුසල සිත්, විපාක සිත්, ක්‍රියා සිත්. කුසල අකුසල සිත් වල තමයි හරි හැටියට කියන්නේ කර්මය කියලා. අපි හරියටම තේරුම් ගන්න ඕන පින්වත්නි ධර්මය හොඳට තේරුම් ගත්තොත් තමයි ධර්ම රසය අපට ඇතිවන්නේ. කොපමණ උතුම් ධර්මයක්ද කියලා වැටහෙන්නේ කල්පනා කරපු තරමට. කුසල අකුසල. ඒ කුසල අකුසල සිත්වල කර්මය කියලා කියනවා. ඒ කුසල අකුසල වලින් ලැබෙන ඵලයට විපාක කියලා කියනවා. එතකොට කර්මය කියලා කියන්නේ හරි හැටියට සිත්වලයි විපාකය කියලා කියන්නේ හරි හැටියට සෙට්වල තයි. විපාක අනිසංස කියලා එකක් තියෙනවා. දැන් හොඳට අපිට කන්ට බොන්ට ලැබෙනවා. ගෙවල් දොරවල් තියෙනවා. ඒ පින්වත්නි විපාක අනිසංසයි. විපාකේ නෙවෙයි විපාක අනිසංස කියලා ඒවට කියන්නේ. මේ භුක්ති විඳිනකොට අපිට හොඳ සිත් ඇති වෙනවා විපාක සිත්. ඒව තමයි අර කර්මවල විපාක කියලා කියන්නේ. එතකොට කර්මය කුසල අකුසල විපාක ක්‍රියා කියලා හතරක් තියෙනවා. මින් පින්වත්නි 81ක් තියෙනවා ලෝකීය කියලා. පංචස්කන්ධ නැමැති ලෝකේට අයිති 81ක්. අටක් තියෙනවා ලෝකුත්තරයි. පංචස්කන්ධේ නැමැති ලෝකයෙන් එතර වේනුයි ලෝකුත්තර කියලා කියන මාර්ග සෙත් වලට. පංචස්කන්ධ නැමැති ලෝකයෙන් එතර වීනුයි. පරසිත අපිට කියනවා ලෝකුත්තර කියලා. මාර්ග වලට කියන එතර වේනුයි. ඵල වලට කියන එතර වීනුයි. නිර්වාණය අරමුණු කොටයි මේ ලෝකෝත්තර සිත් අතහට ගන්න. ඒකයි ලෝකුත්තර කියලා කියන්නේ. එතකොට අපට ඇති වෙනවා පින්වත්නේ සිත් 89ක් 81ක් පංචස්කන්ධ නැමැති ලෝකේට ඇති නිසා ලෝකීය අටක් ඇති වෙනවා ලෝකුත්තර කියලා කියන පංච උපාදාන ස්කන්ධේ ඊතර වෙනුයි අන්න ලෝකුත්තර කියලා කියනවා මේ 89න් පින්වත්නේ මේක ටිකක් කල්පනාවට ගත යුතුයි දෙකක් පමණයි දෝමනස්සේක යෙදෙන්නේ. අසතුට එක්කලා. චිත්ත දෙකයි දෝමනස්ස ඒවත් අසතුට එක්කලා යෙදෙන්නේ. දුක්ඛ වේදනාව එක්කලා යෙදෙන්නේ එකයි. එතකොට දෝමනස්ස එක්කලා යෙදෙන්නේ දෙකයි දුක්ඛ එක්කලා යෙදෙන්නේ එකයි. දැන් දුක්ඛ සහගත විපාක සිතක් ඇති වෙනවා. කායික දුක්ඛය තුළ තියෙන්නේ දුක්ඛ විඥානය. කායික දුක, කාය පිළිබඳ දුක. තරාවේ කියලා දෙකක් ඇති වෙනවා. දොමනස්සේ පටිගේ කියලා ඒ පටිගේ තියෙනවා නම් තරාව තියෙනවා නම් පටිග කියලා කියන්නේ හරි තේරුම පින්නවත් මේ විරුද්ධව හැපීමයි. ඒ විරුද්ධව හැපෙනකොට ඇතිවන්නේ දොමනස්සයයි. අසතුට ඇති වෙනවා. එතකොට අසතුටේ කියලා දෙකයි දුක් වේදනාවේ කියලා එකක් තියෙනවා තුනයි. අපි ලෝකුත්තර පැත්තක දාලා 88ක් 81 ගත්තාම ඒ 81ෙන්ම පෙන්වස්නේ තුනයි තියෙන්නේ එතකොට දෝමනස්සේ කියලා දුක්ඛේ කියලා. අනිත් ඒ ඔක්කොම සෝමනස්ස සතුට නැතෝ පික්ඛා මදහත් වේදනාව. දැන් පේනවා පින්වතුන් හට. බුද්ධාගම අසුභාත්මක ආගමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවා. බුද්ධ ආගමේ උගන්වන්නේ අසුභය කියන එක පමණක්ද? දුක කියන එක විතරක්ද? දුකේ තමයි ලෝකේ පිහිටා තිබෙන දුකේ තමයි. ඒක දුක විතරක් නෙවෙයි බුද්ධ ආගමේ දේශනා කරන්නේ. දුකට හේතුව කියනවා. ඒ හේතුව කියන්නේ ඵලෙ කිරීමටයි. සමහර ආගම්වල හැටියට දුකක් තියෙන්න ඕනයි කියලා පිළිගන්න. ඔව් දුකට හේතුව මොකක්ද? බුදුරජාන් වහන්සේ දුකක් තියෙනවා කියලා පිළිඅරගෙන දුකට හේතුව කුමක්ද කියලා සොයනවා ඵලය නැති කිරීමට. ඒ නිසා බුද්ධ ආගමට ਸਰව අසුභාත්මක ආගමක් කියලා කියන්න බෑ. ඒ වගේම ਸਰව සුභාත්මක ආගමක් කියලා කියන්න බෑ. බුද්ධ ආගම සත්‍යාත්මක ආගමක්. ඇත්ත පෙන්වන ආගමක්. ඇති සැටි පෙන්වන ආගමක් මේ බුද්ධ ආගම කියන එක. මේක සැලකිය යුතුයි පින්වත්නේ. එතකොට අපිට වැඩි ඇතිවන්නේ මොනවද? මොන වේදනාව එක්කලද? සෝමනස්ස නැතෝ පිටා එක්කලයි. සෝම දෝමනස්ස එක්ක දෙකයි දුක්ඛ දුක්ඛ සාගතව ඇති වෙන්නේ එකයි. හොඳයි. මේ සිත්වල අරමේනි යම් එක්තර එක જાතියක පළමුවෙන්ම හටගන්න සිතක් කියනවා. ප්‍රතිසන්ධියේදී පළමුවෙන්ම අටි ගන්න සිත. ඒකට කියන්නේ පටිසන්ධි චිත්තය කියලා. ගිය જાතිය මේ જાතිය ගලපන නිසා පටිසන්ධි කියලා කියනවා. විද්‍යාවෙන් කියන්නේ පින්වත්නි කලල රූපය හට ගැනීමට මෞපියන්ගෙන් පොඩි රූප ධාතුවක් ලැබෙනවා. සමහරුන්ගේ මතය හැටියට 3 කෝටි අඟලින් 3 කෝටියෙන් පංගුවයි. එපමණයි අවශ්‍ය. විද්‍යාව හැටියට. බුද්ධ ආගමේ හැටියට කියනවා ඒ දෙක වුමනා තමයි. ඒ දෙක ඇතිවීමෙන්ම කලල රූපය හටගන්නේ නැහැ. ඒ කලල රූපය හට ගැනීමට පෙර කර්ම බලයෙන් ඇතිවන පටිසන්ධි චිත්තය ඇතිවෙන්න ඕන. ඒ පළමුවෙන සිතයි. ඒ පටිසන්ධි චිත්තයත් මේ මෞපියන්ගෙන් ලැබෙන රූප ධාතුත් එකතු වුණාම ඒ කලල රූපය හටගන්නේ. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න පින්වත්නි මෞකස උපදින නිබුල් දරුවන් ඉන්නවා රූපයෙන් සමාන ගුණ ධර්මයෙන් සමාන නෑ චරිතයෙන් සමාන නෑ ඥාන ශක්තියෙන් සමාන නෑ ඊට හේතුව මොකක්ද විද්‍යාවෙන් තෝරන්න බෑ බුද්ධ ආගමෙන් තෝරනවා අර්ම ශක්තිය නිසා ඒ ජීවන සත්‍ය ඇතිවන්නේ න පළමුවෙන් ඇතිවන සිතයි කියන්නේ පටිසන්ධි චිත්තය කියලා එක જાතියක අන්තිමට ඇතිවන සිතක් කියනවා. ඒ සිතට කියන චුති චිත්තය කියලා. චුති කියලා කියන ගිලිහි යාමට. ඒ භවෙන් ගිලිහි යන අන්තිම සිත තමයි චුති කියලා කියන්නේ. ඒ සිතෙන් නෙවෙයි පින්වත්නි නැවත ප්‍රතිසන්දිය හටගන්නේ. ඒ සිතට පෙර ඇති වෙනවා ජවන් චිත්ත වීතියක්. ප්‍රතිසන්දි ජනක ජවන් චිත්ත වීතිය. ඒ ප්‍රතිසන්දිය උපදවන ජවන් චිත්ත වීතිය හැටියටයි දෙවන භවයේ ප්‍රතිසන්දිය හටගන්නේ. මම මේක කියන්නේ සමහර වර්ධවලා සිතට ගන්නවා චුති කියලා චුතියෙන් තමයි චුතිචිතයෙන් තමයි ප්‍රතිසන්දිය හටගන්නේ කියලා. එහෙම නෙවෙයි පින්වත්නේ. චුති කියන්නේ ගිලී යාමයි. හිම භවයේ අන්තිමට ඇතිවන සිතටයි කියන්නේ චුතිචිත්තය කියලා. විචුතියද පෙර ඇති වෙනවා ජවන චිත්ත වීතිය. සිත සංදිය උපදවන ජවන චිත්ත වීතිය. ඒ ජවන චිත්ත වීතිය හැටියට තමයි පටිසන්ධිය හටගන්නේ. ඒතර පටිසන්ධි චුති මුල අග. මේ අතර ඇති වෙන අපිට භවාංග කියලා සිත් වර්ගයක්. භවයක් කියනවනම් මේ සිත් තියෙන්නට ඕන. ඒ නිසා භවාංග කියලා කියනවා. තද නින්දති සීන නොපෙන තද නින්දති අපිට භවාංග සිත් ඇති වෙනවා. සිත 21ට පසු ආයත් භාංග සිත් ඇති වෙනවා. වැඩිපුර අපට ඇතිවන්නේ භාංග සිත් ගණන් කරන්න බැරි තරමයි. මේ තවත් එකක් තේරුම් ගන්න ඕන ජවන කියන්නේ මොනවද කියලා. ජවන කියන්නේ දුවන කියන තේරුමයි. මේක අභිධර්මයේ ප්‍රකාශ වෙන එකක්. ඒ ජවන චිත්ත වීතියේදී තමයි කුසලයක් කුසලෝ අකුසල අපි කරන්නේ. කෙලෙස් අප තුල තියෙනවා පින්වත්නි. මේ බණහාන පින්වතුන් අතර මේ බණ කියන අපාත් අප තුලක් තියෙනවා. මේ කෙලෙස් පාපයක් වන්නේ ජවන චිත්ත වීතියේදී. සතෙක් මරණ අදහස තියෙනවා. සතා මරනවා. ඒ සතා මරනකොට අපිට ජවන චිත්ත වීතියක් ඇති වෙනවා. ඒකේ මරණ වෙලාවේ ජවන චිත්ත වීතිය තමයි පාපේ වන්නේ. පෙර කෙලෙසේ වෙනවා ජවනිත්ත පර ජවනිත්ත වීතියේ තමයි මේ පාපේ වන්නේ. පිනවන්නේ ඒ අවස්ථාවේදී. පින් පෞදිකම මේ කල්පනාවට ගන්න. එතකොට පාපේ වන්නේ පින්වත්නේ ජවන අවස්ථාවේදී. ඊට ඉස්සෙල්ලා නෙමෙයි. ඊට ඉස්සෙල්ලා අපිට ඇති වෙනවා කිලේශය. රහත් වන්නේ පින්වත්නේ ඒ පවුනසල නෙමෙයි. බොහෝ සෙයින් අපි කියන පවුනසල රහත් උනායි කියලා. සෝනසර නෙවෙයි පින්වත්. පාපේ වුණා ජාන චිත්ත වීති ඒක විපාකේ ලැබෙනවා. පවුනසල නෙවෙයි කෙලස් නසලයි. අතීත කෙලසුත් නෙවෙයි. අතීත නම් ඉවරයි. අනාගත කෙලසුත් නෙවෙයි ආවෙත් නැහැ. වර්තමානයේ අතීතයට යනවා. එතකොට මොන කෙලස් අපි නසන්නේ? කෙලස් උපදින ශක්තිය නැති කරන්නේ. සාතන් වහන්සේ නමක් වුණාම කෙලස් උපදින ශක්තිය නැති කළා. කෙලස් හටගන්නේ නැහැ. පාපයෝ පිනවන්නේ ජවන අවස්ථාවේදී කියලා තේරුම් ගන්නට. දැන් චිත්තය ගැන අපි ටිකක් කියනවා. ඒ චිත්තයේ පින්වත්නි අපි දියුණු කළොත් අපිට මේ උසස් ඥාන ඇති කර ගන්න පුළුවන් අභිඥා කියන දේවල්. පිටින් පුළුවන් පින්වත්නි. නොඑක් ප්‍රීතිය ඇති කර ගන්න පුළුවන්. අහසින් යාම, වතුරේ ගමන් කිරීම නොඑක් ප්‍රීති බල ඇති කර ගන්න පුළුවන්. දිවස් ඇති වෙනවා අපිට. දුර දේවල් තියෙන දුර තියෙන දේවල් දකින්න පුළුවන්. දුර තියෙන දේවල් අහන්න පුළුවන්. දිබ්බ චක්කු, දිවතන. අනුගේ සිත් දැනගන්න පුළුවන්. පෙරවිසු කන පිළිවෙල දැනගන්න පුළුවන්. මේ පාට කියන්නේ පංච අභිඥා උසස් ඥාන. ඒ සිත් නැතිවන්නේ කිනුවත්. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවනේ. අදත් ඉන්නවද එහෙම ඒ ඥාන උපදවාගත්ත ඇත්තෝ? කියන්න බෑ පින්වත්. ඉන්නවද නැද්ද කියලා. ඇහැට වැඩිපුර නොපෙනෙන්න පුළුවනේ. නමුත් නැති වුණත් පෙර නොසිටියේ බවට සත්‍යයක් නෙවෙයි ඒක. කරුණක් නෙවෙයි. දැන් ඉන්නවද බුද්ධ ഘോഷාචාර්යයන් වහන්සේලා වැනි උතුමන්? ෂේක්ස්පියර් වගේ පන්තුමන් ඉන්නවද? දැනට නැති උනායි කියලා ඉස්සර නොසිතයි කියලා කියන්න බෑ. මේ ඥානපා උපදවා ගන්න පුළුවන්. ඒ ශක්තිය අප හැමදෙන තුළම තියෙනවා. තව එකක් තියෙනවා ආසවක්ඛේ ඥානය කියලා ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ඇතිවන නුවණ ඒ රහත් මඟ නුවණයි. ඒකත් ඇතිවන්නේ සත්‍ය බලයෙන්. කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වී යනවා ඒ ආසවක්ඛේ ඥානය ඇති වුණාම. ඔන්න චිත්තය අපි කොටින් තෝරලා දුන්නේ මේ සිතේ හට ගන්න gati වගේක් තියෙනවා. මේක ප්‍රධානයි. යහට ගන්න gati 52ක් තියෙනවා. එකක් තමයි වේදනා. තව එකක් සංඥා වේදනා විඳීම. සැප වේදනාව තියෙනවා, දුක් වේදනාව තියෙනවා. සෝමනස්සේ තියෙන, දෝමනස්සේ තියෙන උපේක්ෂා. පහක් තියෙන වේදනා. හැම සිතටම මේ වේදනා පහෙන් එකක් ඇතිවන්නටම ඕන. සංඥා කියන්නේ අරමුණ ඇඳ ගැනීමටයි. මම දැන් පින්වතෙක් දැක්කාම හිතමම අඳුරනවා. ඒ අඳුනගන්නේ අර සංඥා කියන චෛතසිකයේ බලයෙන්. වේදනා සංඥා. පංචස්කන්ධය තෝරනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. වේදනා සංඥා සංඛාර. එතන සංඛාර කියලා කියන්නේ පින්වත්නි පටිච්ච සමුප්පාදයේ පෙන කුසල අකුසල නෙවෙයි. චෛතසික 52ක් තියෙනවා. වේදනා සංඥා ඇතුළු විංකලා 50ක් තියෙනවා. ඒ ඉතිරි 50ටමයි සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතිරි 50ටම ඔකට ඉංග්‍රීසියෙන් දෙන්න බෑ වචනය. නොඑක් දෙනා නොඑක් වචන දෙනවා. ඒකෙන් අමුතු නිගමන ඇති කරගන්නවා. හරියට කියනවා නම් සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා අරුණාම ඉතුරු 50ටමයි සංඛාර සංදේ කියලා කියන්නේ. ওই සංඛාර වල හැම ඔය චිත්තවල අප තුල අටගන්න හැම චිත්තවලම සිත්වලම එක චෛතසිකයක් තියෙනවා කාහට චෛතසිකයක් තියෙනවා වේදනා කියන. ওই වේදනා චෛතසිකය හැම සිත්වලටම පොදුයි. මේ වේදනාවෙන් තමයි සිත පාට කරන්නේ. හොඳ විදියට හෝ නරක විදියට. මේ සුවපත් කරන්නේ දුක්පත් කරන්නේ එක විදියකින් මේ වේදනාවෙන්. මූල පින්වත්නි තමාගේ සිත අඟවන හොඳ කැඩපතක් දුක් වේදනා දෝමනසයක් නමෝනෙන් පේනවා. දෝමනසය ඇති වුණාමත් මූණෙන් පේනවා. නදහත් ගැඹුරු උපේක්ෂාව ඇති වුණාමත් මූණෙන් පේනවා. ඔය වේදනාව එතකොට හැම සිත් වලටම පොදුයි. දෝමනසය ඇති වෙනවා අපිට නිතර ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. සංතෝෂය අපට අපහට ඇති වෙනවා. සම්විත් චේතන දෙකක් තියෙනවා පින්වත් චේතනා කියලා. ඒ චේතනාව හැම චිත්තවලටම පොතුයි. ওই චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. චේතනාහං වික්කමේ කම්මං වදාමි. චේතනාවටම කර්මය කියලා කියනවා. කුසල සිත ගැතුණොත් පොදු චේතනාව අකුසල සිත ගැතුණොත් නරක චේතනාව ඒ චේතනාවට කර්මය කියලා කියනවා ඉතින් ප්‍රශ්නේ කන්නේ නැහැ මෙතන කර්මයේ මුල මොකද්ද කියලා. මේ චේතනාවයි කර්මය කියලා කියන්නේ හරියට චේතනාව කර. කියන්නේ කුමක්ද කියලා ඇසුවොත් මේ ඌමනා නැති ප්‍රශ්න වලට ඉඩක් නැහැ. දැන් අපේ චේතනාව හොඳ වුණාම සිත හොඳයි. චේතනාව නරක වුණාම සිත නරකයි. ඒකාග්‍රතාව කියලා තව චෛතසිකයක් තියෙනවා. එකක් උතුම් කොට සලකන බව. ඒක අග්ගතා. එකඟ බව. ඔය එකඟ බවත් හැම සිස්සුවටම පොදුයි. මේ පින්වතුන් දැන් හොකට බනහනවා මගේ. මේ පින්වතුන්ගේ සිත්වල ඒකග්ගතා චෛතසිකය තියෙනවා. මා බණ කියනකොටත් මට තියෙන ඒකග්ගතා චෛතසිකය. ওই ඒකග්ගතාව දියුණු කළොත් මේ හොඳටම ධානාංගයක් වෙනවා. තවත් දියුණු කළාම මාර්ගාංගයක් වෙනවා. මාර්ගයට අයිති අංගයක් වෙනවා. සම්මා සමාධිය මේ නිගමනය කරන දෙකක් තියෙනවා. අප හැමදෙනම තුල පින්වත්නි උසස් වීමේ ශක්තිය පවතිනවා. ආතුල ඔච්ච නරක කෙනෙක් පුළුවත් උසස් වීමේ ශක්තිය පවතිනවා. මේ චෛතසික තියෙනවා අප තුල. ඒ හොඳ ගති මතු කළාම අපිට පුළුවනේ උතුම් භාවයකට උතුම් භාවයකට පැමිණෙන්නට. ඒකයි බුද්ධ ආගමේ කියන්නේ බුද්ධත්වයේ ලබා ගැනීමට හැමදෙනාටම ඉඩ තියෙනවා. සුදුසු අංග තියෙනවා නම් එතනටාට බුද්ධත්වයේ ලබා ගන්න පුළුවනේ. ඇයි? බුදු වීමේ ශක්තිය අප හැමදෙනා තුළම පවතිනවා. අනිත් පැත්තට එහෙමයි. දේවදත්ත වීමේ ශක්තියත් පවතිනවා. බුදුබව ලබා ගැනීමේ ශක්තියත් පවතිනවා. අර ඒකයි කියන්නේ පින්වත්නි අපේ සිත් තුළ කුණු ගොඩකුත් තියෙනවා රුවන් ගොඩකුත් තියෙනවා. මේ පින්වතුන් දැන් බණහන් දැන් තියෙන රුවන් ගොඩක්. නරක සිතක් ඇති වුණාම කුණු ගොඩක්. අපි මාංශ ගන්න අර කුණු ගොඩක් කළ රුවන් ගොඩ මතු කරගන්නටයි. තවත් තියෙනවා පින්වත්නි චෛතසික වගේ හොඳ සිතේ ඇති වෙන්න හොඳ සිතේ ඇති වුණොත් හොඳයි නරක සිතේ ඇති වුණොත් නරකයි කියලා කියනවා. විරිය කියලා එකක් තියෙනවා. අරක් තියෙනවා මේක විරිය ඇති කරගන්න පුළුවන්. වීරියත් ඉහටම දිනු කරගත්තොත් අන්න සම්මා වායාම වෙනවා මාර්ගාංගයක් වෙනවා මේක සැලකීල පීති කියන එකක් තියෙනවා පීති චෛතසිකයක් තියෙනවා ප්‍රීතිය පීතිය කියන එක උගන්වන්නේ බුද්ධ ආගමේ පීතිය සම්බොධ්‍යංගයක් වශයෙන් සැලකෙනවා මාර්ගය ලබා ගැනීමට හේතු වන අංගයක් වශයෙන් සැලකෙනවා පීතිය බෞද්ධයෙකුනාම ප්‍රීතිය ඇති කරගන්න ඕන කනගාටු වෙන්න ඕනේ නැහැ. ලෝකේ දුක තමයි. ලෝකේ දුකයි කියලා කනගාටු වෙන්න කනගාටු මූණෙන් ඉන්නට ඒ කියලා බුද්ධ ආගමේ කියන්නේ යන්නේ. ප්‍රීති මූණ. බුදුරජාන් වහන්සේගේ ප්‍රතිමාව දෙස බලන් දෙපින්වත්නි කොපමණ ප්‍රීතිමත් මූණක්ද තියෙන්නේ. සෞම්‍ය ප්‍රීතිමත් මූණක්. කනගාටු මූණක් කවදාවත් නැහැ කියන්නේ උන්වහන්සේට. ප්‍රීතිය තියෙනවා. අප බෞද්ධයනුත් මාන්ති ගන්න ප්‍රීතිය ඇති කරගන්නයි. ප්‍රීතිය ඇති කරගත්තා මූණේ සෞම්‍ය ගතිය ඇති වෙනවා. කායික ශක්තිය ඇතිවීමටත් ඒක හේතු වෙනවා. තව එකක් තියෙනවා ඡන්ද කියලා. මේක සැලකිය කියලා. ඡන්ද කියන්නේ පින්වත්නි කරනු කැමැත්තයි. ඒක හොඳ සිතටත් ඇති වෙන්න පුළුවන් නරක සිතටත් ඇතිවන්න පුළුවන් නේ. නිර්වාණයට ආසාවක් තියෙනවායි කියලා සමහරු තර්ක කරනවා. බෞද්ධ නිවන් ලැබීමට ආසා කරනවා. ඒක නරකයි නේද? ආසාවක් නේද? ඒකට දිය යුතු පිළිතුර පින්වත්නි ආසාව නෙවෙයි. නිවන් ලබනු කැමැත්ත අන්න පාලි වචන ඡන්ද ධර්ම ඡන්ද කියන එකක් තියෙනවා. ධාර්මික ඡන්දය කරනු කැමැත්ත. බුදුසත්වෝ පිළිම දේවල් අත්හැරලා ගියා බුදු බව ලබා ගන්න අදහසෙන් එතන අන ධර්ම ඡන්දය තියෙනවා. මේ පින්වතුන් දැන් බනාසනවා. බනාසන ආසාව නෙවෙයි. බනාසන කැමැත්ත ඡන්දයයි එතන තියෙන්නේ. මා දැන් මේ පින්වතුන්ට සතුටින් බන කියනවා. බන කියන ආසාව නෙවෙයි. බන කියන ඡන්දය තියෙන්නේ. කැමැත්තයි තියෙන්නේ. ඒක සැලකිය යුතුයි. කවුරු හරි ප්‍රශ්න කළොත් නිවන් ලබන ආසාව නෙවෙයි අපිට තියෙන ඡන්දය කියලා කියන්නේ. ධර්ම ඡන්දය කියලා එකක් තියෙනවා. අකුසල් වල පින්වත්නේ හැම අකුසල් සිත්වලටම පොදු චෛතසික හතරක් තියෙනවා. ඔය හැම අකුසලයේ කරනකොට මේ හතර තියෙනවාමයි. මෝහය තියෙනවා. අකුසල මූලයක් ඒක. මුලා වීම මෝහය තියෙනවාමයි. මෝහය කියලා තියෙනවා අහිරික අනුත්ප්ප කියලා විලිබිය නැතිකම. විලිබිය නැත්නම් පින්වත් ඕන වරදක් කරන්න පුළුවන් ලෝකේ. පවට තියෙන ලැජ්ජාවයි පවට තියෙන බයයි නැත්නම් අහිරික අනුත්ප්ප කියලා කියනවා විලිබිය නැතිවීම දැන් සාමාන්‍ය කතාවට කියන විලිබිය නැති කෙනාට කරන්න බැරි දෙයක් නෑ කියලා බෝ අපරාධ කරන්නේ පින්වත් නේ මේ අල්ලස් ගන්නෙත් අයුක්තිය කරන්නෙත් යුක්තිය සිදුරු කරන්නෙත් එනුයි දේවල්ට ආසා කරලා දිවේ යාමට සිදුවන්නේ දඩගැසීමට සිදුවන්නේ විලිබිය නැතිවීම. විලිබිය තියෙනවා නම් ඒක කරන්නේ නැහැ. ලෝක පාලක ධර්ම දෙකක් තමයි විලිබිය කියන එක. ලැජ්ජා භය කියන දෙක. ආත්ම ගෞරවයෙන් නැති වෙනවා මේ විලිබිය කියන එක විශේෂයෙන් හිරි කියන එක. ඒකේ පොඩි කාලේ හිතන්න දෙමව්පිය මහන්සි ගන්නෙ ළමයින්ට විලිබිය ඇති කිරීමට. පවට බයවන්න. පවට බය කියන්නේ කළොත් මේ ආදීනව තියෙනවයි කියලා ආදීනවයන් කරේ පවත්න අභියතයි මෙතන බය කියලා කියන්නේ. උත්තප්ප. හිරි කියන්නේ ලැජ්ජාව. මේක මා විසින් කරන එක හොඳ නැහැ. මගේ தත්වයට ගැලපෙන්නේ නැහැ මේ විදිහේ දේවල්. අසුණක් නොසුවත් මේක හරිය නෑ මගේ தත්වයට. දුසුදුසු දෙයක් මේක. ආත්ම ගෞරවය ඇති කරගෙන වර්ධින වලකිනවා. ඒක හිරි. ඊදක නැතිවීම තමයි අහිරික අනුත්ප්ප කියන්නේ. තව එකක් තියෙන උද්දච්ච කියන නොසන්සුන්කම. පවක් කරනකොට බොහෝ විටම නොසන්සුන් ගතිය ඇති වෙනවා. උද්දච්ච කියලා කියන්නේ මෙතන නොසන්සුන් ගතිය. හරි? බලන්න හොරකමක් කරනකොට පපුව ගැහෙනවා. වරදක් කරනකොට පපුව ගැසෙනවා. ඒ උද්දච්ච ගතිය ඇති වෙනවා. නොසන්සුන්කම. ඔය හතර හැම අකුසල් වලටම මුල් වෙලයි කියන්නේ. තව එකක් තියෙනවා පින්වත්නි ලෝභය කියන එක. මේක නම් බොහොම කනගාටුදායක එකක්. සාහටත් අපිට තියෙනවා මේ ලෝභය නොඑක් විදිහේ ලෝභය. අකුසල මූලයක් තමයි ඒක. ඒ වගේම අකුසල සීල අකුසල් සිත් හට ගන්නවා මේ ලෝභයෙන්. රූපේට අපේ ලෝභය තියෙනවා, පංචකාම සම්පත්තියට ලෝභය තියෙනවා. අල්ලස් ගැනීමට ලෝභය තියෙනවා. නියම ගන්නට වඩා වැඩි බඩු කිනීමට ලෝභය තියෙනවා. මුතු මැණික් වලට අපේ ලෝභය තියෙනවා. කීර්තියට ප්‍රශංසාට ලෝභය නොඑක් විදිය ලෝභ තියෙනවා. අකුසල අකුසලයට හේතු වෙන අකුසල් වශයෙන් සලකන දෙයක් තමයි මේ ලෝභ සහගත ප්‍රිය ලෝභ සහගත නරක සිත්. සාහටත් ඇති වෙනවා අපිට. සම්පූර්ණයෙන් ලෝභය නැත්නම් තණ්හාව නැති වෙනවන් අපි රහත් වුණාම ඒකම අපිට තියෙන්න පුළුවන් නොඑක් විදිහේ ලෝභය. මේ බණ කියන අපටත් තියෙනවා. මේ බණ අසන පින්වතුන්ටත් තියෙනවා. නමුත් අපි මානසික ගන්න ඕන ඒ ලෝභය තුනී කරගන්නට ලෝභය අඩු කරගන්නට තව එකක් තියෙනවා පින්වත්නි දෝෂය කියලා තරහවක් දෝෂ බලවත් ගින්නක් ලෝකයක් ගිනිත යන්න පුළුවන් මේ දෝෂයෙන් තරහවෙන් අනාගාමී වෙනතුරු අපිට තියෙනවා තමයි තරහව ඔත ඒක කමාවක් නෙවෙයි තරහ වීමට සිත නරස් වෙනවා සිත නරක වුණාම සිත ඇසුරකටගෙන ලේ වේගවත්ව ක්‍රියා කරනවා. මූණෙන් පේනවා පින්වත්නි. තරහව ආව හැටි මූණ නරස් වෙනවා. නැත්නම් රතු පාට වෙනවා එමෙ නැත්නම් කළු පාට වෙනවා. තොල් පොපියනවා. එන්නව තිනේ නැහැ කටේ නර්ග වචනයි පිටවන්නේ. එන්නව තිනේ නැහැ මරලයි නවතින්නේ. දැන් බලන්න පින්වත්නි තරහව නිසා කොපමණ විපත් සිදු වෙනවද කියලා. දෝෂය නිසා මුළු ලෝකේම ගිනි ඇවිලෙන්නේ ඇයි? ලෝභයක් තියෙනවා, ඒ වගේම දෝෂයක් තියෙනවා. තරහව අඩු කරගන්න මහන්සි ගන්න ඕන අපි. කාටත් තියෙනවා තමයි. උත් අඩු කරගන්න බලන්න ඕන. ඒ දෝෂය ආවොත් එහෙම මොනවා කරනවද කියලා තමන්වත් දන්නේ නැහැ පින්වත්. බොහොම සංවේගය කියන්නට අපේ රටේ හුඟක් බණ තියෙනවා. බණක් හුඟක් අහනවා, බණක් හුඟක් කියනවා. අද ලෝකයේ ඉතාම කෲර විදිහට මිනිමරන්නේ කොයි රටේද කියලා ඇසුවොත් මේ පින්වත්තුන්ටම උත්තර දෙන්න පුළුවන්. ලංකාවේ දවසකට මිනිමරුන් දෙක බැගින් සිදුවන්නේ. ඒ වගේ මිනිමරන්නේ පින්වත්නි මේ වගේ හොඳට බනහන ඇත්තු නෙවෙයි. බන නොඅසන බන නොදන්න බනට අනුව නොපිළිපදින ඒ ප්‍රත්‍යඥ අත්ංගේ වරද ප්‍රත්‍යඥ දෝෂය අපි මඩ පවත්ව ගන්න මහන්සි ගන්න ඕන ඔය දෝෂයට නෑකම් කියන තවත් තියෙනවා සරලව ගියා. ඉස්සා කියලා එකක් කියනවා. මච්චරිය කියලා දෙනවා කුක්කුච්ච කියලා කියනවා. ඒ දෝෂයටම නෑකම් කියන හතර කරුණු වගේක් ඈ. ඊර්ෂ්‍යා කරන අපි හුඟා. අනුන්ගේ දියුණුවට කැමති නැහැ. ඒකත් මේ හිතේ හට ගන්න අර්ථ ගතියක්. සහෝදරයෙක් සහෝදරියෙක් දියුණුව වෙනවට කැමති වන්නේ නැහැ. එක ගුරුවරයාගේ ගෝලයාටත් ඊර්ෂ්‍යාව තියෙනවා. ජනමාතෘත් ඊර්ෂ්‍යාව තියෙනවා. දේශපාලනාත්මක ඊර්ෂ්‍යාව තියෙනවා. නොඑක් විදිහ ඊර්ෂ්‍යාවට ඇති වෙනවා. අන්න දෝෂයට නෑකම් කියන එක. වෙනසයි පින්වත් සමාහිතේ පරිගැනීම පාත්‍ර ඇතිවන්නේ. පරිගන්ට අපි කැමති. ඒ පුතජන ගතිය. පරිගන්නවා වෙනුවට අපි මානසික අනුන් පිළිගැනීමට අමාරු එකක්. නමුත් ඒක උත්තරම ගතිය කියලා කියන්නේ. පරිගන්නේ නැහැ. පිළිගන්න පුරුදු වෙන්න ඕන. අමාරු නමුත් පුරුදු කළ යුතු එකක්. ඇයි මේ අනු දොස් කියන්නේ? අචෝ බොරුවට චෝදනා කරන්නේ ඇයි? අභූත චෝදනා තියෙනවනේ අපේ රටේ. අපේ රටේ විතර ලෝකෙම තියෙනවා. අනුගේ චරිත කිල්ටු කරන්න කැමතියි. පුළුවන් තරම දොස් කියන්න කැමතියි. ඇගේ මඩ ගන්නට කැමතියි. කොපමණ හොඳ කළා. ඒ හොඳ ඔක්කොම මකාන මකා දැමීමට එක වචනයක් පාවිච්චි කරනවා. නමුත් සිංහලෙනුත් තියෙනවා ඉංග්‍රීසියෙනුත් තියෙනවා. අර ඔක්කොම කියලා නමුත් කියලා වචනයක් පාවිච්චි කරලා අර ඔක්කොම මකා දමනවා. ඔය ලෝකෙ සිරිතයි තියෙනවා. මේ ඊර්ෂ්‍යාවෙන් නැතිවන දේවල්. බණ කියන අපටත් ප්‍රයෝජනයි මේ පින්වත්තුන්ටත් ප්‍රයෝජනයි මේ කාරණය යමෙක් පින්වත්නි දොස් කිව්වොත් තමහට අයිතු ලෙස අයිතු අයුක්ත තියනවා මේ ලෝකේ හුඟක්ම. අයුතු ලෙස දොස් කිව්වොත් එහෙම Taman කියන්න ඕ මාගෙන මේ දොස් කියන්නේ මාගෙන ටික ගැනීම කියන. හොඳටම මාගෙන දන්නවනම් ඌට වඩා මගේ දොස් කියනවා ඇති. ඉවරයි පින්වත්නි. මාගෙන දන්නේ ටිකයි. දන්න ටිකෙන් මගේ මේ දොස් කියනවා. හොඳටම මාගෙන දන්නවනම් ඌට වඩා දොස් කියන බව දොස් කියන්නට පුළුවනේ. කොහොම හිතුවා පින්වත් ඊවරයට. අයිතිකම හැමදෙනාටම කියන එකක් අපිට ප්‍රයෝජනවත් එකක්. ශර්ත කිලුට කිරීමට බෝධනා කැමැති. බෝධ සමහර පින්වත් නේ අනුන්ගේ චරිත කිලුට කරන්න කැමැති. චරිතයක් හොඳ චරිතයක් ඇති කර ගැනීමට අවුරුදු ගාණක් ගන්න වෙනවා. ඒ හොඳ චරිතය කිලුට කිරීම පුළුවන් මොහොතකින් කරන්නට. මේ ගොඩ නැගිල්ල හදන්නට අවුරුදු මාස ගාණක් ගන්න පුළුවන්. එක මොහොතකින් මේ ගොඩ නැගිලි විනාශ කරලා දාන්න පුළුවන්. චරිතයත් එහෙමයි පිළිගන්න. පිළිගන්න. මහන්සි අරගෙන හොඳ චරිතයක් ඇති කරගන්නවා. නමුත් ඊර්ෂ්‍යාවෙන් ඒ චරිතය කිලුට කර කිලුට කිරීමට බෝධනා මහන්සි ගන්නවා. ප්‍රත්‍යක්ෂන ගතිය. අහිංසක කුමාරයාට මොනවද උනේ කියලා දන්නවා. ඊර්ෂ්‍යාවෙන්. අහිංසක කුමාරයා අඟුලි මාලුන්නා පස්සේ ඊගවරලා තුනා තමයි උදේ ඔක්කොම විපත්ති වලට හේතුනේ ඇයි ඊර්ෂ්‍යාවයි කියන්නේ කාටත් ඇති වෙන එක අනුන්ගේ දියුණුවට කැමති නැහැ මහන්සි ගන්න ඕනේ මෙතනදී මම පින්වතුන්ටත් මටත් එක්කලා බණ කියන අපටත් එක්කලා මේ කියන්නේ අපිට හුඟක් ප්‍රයෝජන වූ ගාථාවක් මේක සීහෝ සද්දේසු වසන්ත සන්තෝ ශබ්දයන් එතතුණු ගන්නා විසින් එක් වගේ නිසා වාතෝව ජාලම්මේ අසජ්ජමානෝ හුළඟ දැලේ සිදුරු වල ඇලෙන්නේ නැහැ නොඇලී සිටින්න බලන්න අමාරු එකක් සංඝයා වහන්සේන් පාසුවේ ගීයකන්ද අමාරුයි මේක බොහොම ප්‍රයෝජන පදුමංව තෝයේන අලිම් සමානෝ මලේ මල මඩේ හටගන්න නිලුම් මල මඩේ හටගන්නවා නිලුම් මල මඩේ හටගත්තට මොකද මඩහා ගැටීමක් නැහැ මඩ සහිත ලෝකයේ අපි නිලුමක් වගේ ඉන්න බලමු. අමාරු එකක් නොත්‍රෝජනයක තියෙනවා නේ. හොඳයි ඔය විදිහට දැන් අකුසල් සිත්වල තව චෛතසික වර්ගයක් තියෙනවා. කුසල් සිත්වල තියෙන හොඳ චෛතසික. ඒක සැලකිය යුතුයි. පින් වැඩි වුණ තරමට පින්වත්නේ අපේ ශරීර ශක්තියක් ඇති වෙනවා. නිරෝග භාවයක් ඇති වෙනවා. භෝක ජීවිත ජීවත් වීමටත් හේතු වෙනවා. ඒ පින් තියෙනකොට පින් කියලා කියන්නේ සිත පිරිසුදු කරන ගුණ ධම්මලටයි. ඒ පින්වල එක හොඳ චෛතසිකයක් තියෙන සද්ධා කියලා. සද්ධා කියලා කියන්නේ සිත පිරිසුදු සිත පහදානේ සද්ධා කියලා කියනවා. මඩගති යට කරලා සිත පහදනවා. දැන් ඒක මණිකක් තියෙනවලු රජවරුන්ගේ මඩ සහිත පොකුණක දැම්මොත් මඩ ඔක්කොම යතු වෙලා වතුර පිරිසුදු වෙනවා. ඒ වගේ අපේ සිත් තුළ තියෙන මඩ සහිත මඩ ඔක්කොම යටපත් කරලා පිරිසුදු කිරීමට හේතු වෙන සද්ධා කියන එක. මේ පින්වතුන් දැන් බනහන හැම දෙනා තුළ මේ ශ්‍රද්ධාව තියෙනවා. සිත පිරිසුදු වෙලායි තියෙන්නේ. සිත පැහැදිලා තියෙනවා. පින් වැඩි වුණ තරමට ශ්‍රද්ධාව වැඩි වෙනවා. සිතේ පැහැදීම ඇති වෙනවා. සිහිය දියුණු කරගන්න පුළුවන් වෙනවා. සති කියන එක ඈ හොඳ ගති වගේක් තියෙන මේ අපි කල්පනා කරන්නේ නැහැ පින්වත්නි. කල්පනා කළොත් තේරෙන කොපමණ හොඳද මේ අපුරුදු කරගන්නේ කියලා. පින්සිට ඇති වුණ ධර්මත අපේ අප තුල හොඳ ගති රාශිය ඇති කරගන්න පුළුවන්. පස්සබ්දී තන්පත් ගතිය. බලන්න මේ වෙලාවේ හැමදෙනාම තන්පත් වෙලා නෙන්නේ. කලබල ගතියක් නැහැ. බොහොම සාන්තයි, බොහොම දාන්තයි. ඒ පස්සබ්දී කියන චෛතසිකය ඇති වෙන හැම පින්සිත් වලම ඔක්කොම සිත් පින්වත් මේ වෙලාවේ සැහැල්ලුයිනේ. බර නැහැ. බර ගතිය නැහැ. ලෝභය ඇති වුණා බරගතිය ඇති වුණා දෝෂය ඇති වුණා නොත් පින ඇති වුණාම සහැල්ලු ගතිය ඇති වුණා ලහුතා කියලා කියන සහැල්ලු බව බර බවක් නෙවෙයි පින්වතුන් පින්වත් අයගේ සිත් බොහොම සහැල්ලුයි පින්වතුන් ඒ වගේම සහැල්ලුයි මුදුයි බොහොම මෘදු ගතියක් තියෙනවා හද ගතිය නෑ පින්වත් පින් සිත් වල දැන් මේ හැමදෙනා තුළම මෘදු ගතිය පින්වතුන්ගේ සිත් පින්වත්නි මලටත් වඩා මුලොක් හදවීතු තැන්වලදී ගාල්ටත් වඩා හොඳයි මුලොක් තැන්වලදී මලටත් වඩා මුලොක් ඒ මුලොක් ගතිය තියෙනවා නිරෝගතාවයත් ඇති වෙනවා ආගුණ්‍යතාව කියලා නිරෝග බව ලෙඩ රහිත ගතිය ලෙඩ ගතිය නැහැ දැන් මේ පින්සෙත් වල ඍජු ගතිය තියෙනවා අද නැති කෙලින් ගතිය ඒක සැලකිය යුතුයි ලෝකයේ පින්වත්නි අදගති තියෙන හුඟක්ම කෙලින් ගතිය අඩුයි. එකක් හිතනවා එකක් කියන කියන එකක් කරනවා. ප්‍රසිද්ධිය එකක් අප්‍රසිද්ධිය තව එකක්. ඒකයි බුදුරජාන් වහන්සේට හොඳ නමක් තියෙන්නේ යථාවාදී තථාකාරී. යථාවාදී කියන හැටියට තථාකාරීසෙම කරනවා. කියන හැටියට කරනවා කරන හැටියට කියනවා. අපි මානසික ගණන පින්වත් යථාවාදී තථාකාරී වීමට ක්‍රියාව යොදවන්ට ලේසියි. ඉටිපිඩක් වගේ. ඉටිපිඩේ ඕන රූපයක් හදන්න පුළුවන්. අන්න කුසාසිත වල මේ විජු ගතිය ඇති වෙන්නේ. සම්මඤ්ඤතා කියන ගතිය ඇති වෙනවා. ක්‍රියාව යොදවන්න පුළුවන් ශක්තිය. ඒ වගේ තියෙන පින්වත්නි තව හොඳ කරුණු හතරක්. හැමදාම කල්පනා කරමින් ක්‍රියාව යොදවන්න බලන්න. මෙත්තා අදෝසකෙන් චෛතසිකෙන් මෙත්තා ගැනීම මෛත්‍රිය සිත මෘදු කරේනේ මලොක් කරේනේ මෙත්තා කියලා කියනවා. මෛත්‍රී කියලා කියන්නේ පින්වත්නි ජාතික සහෝදරත්වයට නෙවෙයි. ජාතික සහෝදරත්වය නිසා මේ පින්වතුන් දන්නවා දෙවෙනි යුද්ධ කාලයේදී 60 ලක්ෂයක් යුදෙවරු මැරුවා. ජාතිය වෙනස් වූ නිසා ජාතික සහෝදරත්වයක් ජාතික හැඟීම තියෙන්න ඕන ඒක වෙනම එකක්. නමුත් මෛත්‍රිය කියන්නේ ජාතික සහෝදරත්වය නෙවෙයි. දේශපාලන සහෝදරත්වයක් නෙවෙයි. දේශපාලන සහෝදරත්වයේ ඒ දේශපාලන අදහස් තියෙන ඇත්තන්ට පමණයි. නෑ මෛත්‍රී ඊටත් වඩා ඉහළයි. ආගමික සහෝදරත්වය නෑ පින්වත් ඊටත් වඩා ඉහළයි. බෞද්ධ බෞද්ධයන්ට පමණක් නෙවෙයි මෛත්‍රී කළ යුත්තේ. ක්‍රිස්තියානි ක්‍රිස්තියානයන්ට පමණක් නෙවෙයි Hindu Hindu ඇත්තන්ට පමණක් නෙවෙයි මුස්ලිම් මුස්ලිම් ඇත්තන්ට පමණක් නෙවෙයි බුද්ධ ආගමේ මෛත්‍රිය හැම දිනාටම හැම දිනාම සහෝදර සහෝදරියන් මෙන් සැලකීම. මුළු ලෝකෙම අවබිම වශයෙන් සැලකීම. මෛත්‍රිය අපට අවශ්‍යයි. තරහවට විරුද්ධ එක තමයි මෛත්‍රිය. මෛත්‍රිය ඇතිවන්ට ඇතිවන්ට තරහව ටික ටික දුර වෙනවා. කරුණාව. කරුණාව චෛතසිකය. අනුන්ට දුකක් පැමුණාම තමාගේ සුත උණු වෙනෝ නම් කම්පා වෙනෝ නම් ඊට කරුණා කියලා කියන්නේ. කරුණාව අපට අවශ්‍යයි. දුක්පත්කම තියෙනවා. දෙදු දුක් ඇතියා ඉන්නවා. උපකාර කිරීම අපේ යුතුයකමක්. අපි ජීවත් වන්නේ අපේ යහපතට පමණක් නෙවෙයි අනුන්ගේ යහපතටත් එක්කලායි. අන්න අද උමනා කරනවා පින්වත් ලංකාවට ලේ ටික. ලේ අවශ්‍යයි කියලා කියන මේ ලෙඩුන්ට බුද්ධ ආගම ක්‍රියාවේද වීම. රජයේ මගින් සුදුසු අවස්ථා ඇති කරන්නට ඕන ඒ පළාතවලට ගිහිල්ලා ලේ දන් දෙන්න කැමතියි තන් ලේ දීමට. අපේ පිරිස කැමති ලේ දන් දෙන්න. දන්නවා මේ තරුණ පිරිසවත් ශිෂ්‍ය පිරිස එක්තරා පාසලක 30 දෙනෙක් ශිෂ්‍ය පිරිසලේ දන් දුන්නා. අවතනක 10 දෙනෙක් පිරිමි ළමයි, ගෑනු ළමයි 10 දෙනෙක්. ළමයි දෙන්න කැමති. නියම වයස තියෙන්න ඕන. නොලේ දන් දෙන්න කැමති අපේ ලංකා පිරිස. අවස්ථාව ඇති වුණොත් ඉදිරිපත් වෙන්න පුළුවනේ. අර මුදලුවක් ගන්නේ නැහැ මේ සමහරු. වුණා කරන්නේ අනුර උපකාරයක් කිරීමටයි. නියම කරුණාව. මුදිතාන් විශ්‍යාව විරුද්ධ එක. අනුගේ සැපදට කැමති බව. උපේක්ඛා ලොකුම අමාරු මේකයි. උපේක්ඛාව තත්ත්මඥතතා ලිංගය එනවා මදහත් බවයි. ලාභා ලාභේ අසායස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛ කියන මේ අෂ්ටලෝක ධර්මයන්හි කම්පා නොවි තරාදියක් වගේ ඉඳ බලන්න ඕන. අමාරුම ගුණ ධර්මය ඔබ හැමදෙනා විසින්ම පුරුදු කටයුතු එක. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා පුරුදු කළොත් මේ ලෝකයේම අපිට දෙවියෙක් ධක්මයක් වගේ ඉන්න පුළුවන්. උත්තමයෙක් වගේ ඉන්න පුළුවන්. හැමදාම මේ හතර හිතට අරගන්නකෝ. කල්පනා කරන්න. මම මේ හතර ක්‍රියාව යොදවන්න ඕන. සතර බ්‍රහ්ම විහාර කියලා කියන්නේ ඒකයි. පඤ්ඤා කියලා තව චෛතසිකයක් තියෙන එක බොහොම ප්‍රධානයි ප්‍රඥාවෙන් මොක්ෂය ලබා ගන්න පුළුවන් වන්නේ. රූපය. සින්දන බින්දන නිසා රූප කියලා කියනවා. බොහොම ඉක්මන රූපය මිදෙනවා. චිත්තක්ෂණ 17යි බුද්ධ ආගම හැටියට රූපය ආවිෂ. විද්‍යාව හැටියට කියන තප්පරෙන් 10.27ක් දාලා ඒ සුළු කාලයක් තමයි රූපය ආශ්‍රය. බුද්ධාගමේ හැටියට ඊටත් වඩා වේගවත්වයි රූපේ වෙනස් වන්නේ. බුද්ධ කාලයට පෙර පින්වත්නි Hinduණක් Hindu පිරිස අතර තිබුණා මතයක්. පොඩි අර ඉර රශ්මිය ඇති වෙනකොට පොඩි විදුලි බිඳුව වගේක් පා වෙනවා. ඒකට කියනවා රස රේණු කියලා. ඒ රස රේණුවෙන් 36න් පංගුවක් තජ්ජාරේ, 36න් පංගුවක් අණු, අයන වෙන මූර්ධක, ඒ 36න් පංගුව පරමාණු. එයින් නැවතුණා. බුදුහාඳු පරමාණුවක් බෙදුවා. පරමාණුවක් බෙදන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඒ ධාතු හතර බෙදුවා වෙලාව නැහැ ඔබට විස්තර කරන්නට. හැම එකම බෙදලා ඉතින්ලා තියෙනවා. තව එකක් තියෙන රූපය නේද ජීවිතේන්ද්‍රයක් තියෙන රූප ජීවිතේන්ද්‍රය කියලා. කර්මයෙන් නැති වෙන එක රූප ජීවිතේන්ද්‍රය. දස්කොලන් වලට තියෙන ජීවිතයක්. අද මේ රූප ජීවිතින් කර්මයෙන් නැති වෙන රූප ජීවිතේන්ද්‍රයක් නෙවෙයි. රූප හතර ගන්න හතරක් ප්‍රම හතරක් තියෙනවා. කම්මජ චිත්තජ උතුජ ආහාරජ කියලා. ඒක කුසල අකුසල කර්මේනොයි හිතෙනොයි ඍතු වෙනුයි. ඍතු කියලා කියන්නේ තේජෝ ධාතුව ගැනවා අභ්‍යන්තර පාහිර. මේ ඍතුගුණ සේම් ඍතුගුණයක් ගැනවා ආහාරය. ඔය හතෙන් තමයි රූප අපට හටගන්නේ. අන්තිම එක තමයි නිර්වාණය. නිබ්බාන වාන කියලා කියන තණ්හාවට දැම්මත නී කියන නෑ. නිබාන නිවාන නිබ්බාන. නිබ්බාන කියන්නේ බැමි නෑ කියන එක. ඒ තණ්හාව නැහැ. තව තේරුමක් නිබ්බාන කියන කෙලෙස් කියන නිවීමට නිබ්බාන කියලා කියනවා. ඒ නිර්වාණය මේ ජාතිම අපට ඇති කරගන්න පුළුවනේ. අන්ත මරණයෙන් පස්සේ නෙවෙයි බුද්ධ ආගමේ පරමාර්ථය මෙම ජාතියම ඇති කරගන්නට පුළුවන්. නේ මේ හතරයි පින්වත්නේ පරමාර්ථ වශයෙන් අභිධර්මයේ තියෙන කර්ම හතර හොඳට කල්පනා කරන්න. කල්පනා කරලා බලලා පුත්පත් බැලුවාම තේරුම් ගන්න පුළුවන් අභිධර්මයේ කියන එක තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. ගණන් ක්‍රමයකුත් නෙවෙයි. ගැඹුරු ධර්මයක් මේ අභිධර්මයේ තියෙන්නේ. අභිධර්මයේ දැනගන්න දැනගන්න ධර්මයේ වඩා පාසෙන් තේරුම් ගන්න පුළුවන් නේ. ධර්මයේ හොඳින් තේරුම් අරගෙන ධර්මයේ තනුව පිළිපැදලා ඒ කුසලාන සංසයෙන් අප හැමදෙනාට උතුම් නිවන් සම්පත් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්නවා. ධර්මානුශාසනාව පැවැත්වුවේ බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අතිපූජ්‍ය නාරද ස්වාමින්ද්‍රයාණන් වහන්සේ